අභිධර්ම පිටකයේ ධම්ම සංගණික ප්‍රකරණේ රූපකාණ්ඩයට අදාළව රූපස්කන්ධය පිළිබඳව විග්‍රහයක් කරගෙන පැමිණියා. එතනදී අපි පසුගිය සතියට අදාළව සංයෝජනීයයි කියන කාරණාව පිළිබඳව විග්‍රහ කරගන්න යෙදුනේ. රූපය සංයෝජන නොවේ. නමුත් සංයෝජන වලට හිත ධර්මයක් සංයෝජන සහිත වූ මනසකටයි රූපය ඇසුරු වෙන්නේ කියන තැනකින් අපි කතා කළා. එතකොට රූපය ඇසුරු වෙන රූපේ ගැටෙන හැම මානසික මට්ටමක්ම සංයෝජනයන්ගෙන් යුක්ත සංයෝජනයන්ගෙන් බැඳිලා තියෙන මානසික මට්ටමක් කියන එක අපිට එතනදී පැහැදිලි කරගන්න යුතුනවා. අපි වැඩි දුරටත් කාරණා විග්‍රහ කරගත්ත දස සංයෝජන කියන්නේ කොහොමද කියලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පිටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ දස සංයෝජන ධර්ම අපි පිළිවෙලින් සාකච්ඡා කළා එතකොට එතනදී අපි විශේෂයෙන් පැහැදිලි කරගත්තා සක්කාය සහ සක්කාය දිට්ඨිය අතර ඇති වෙනස මොකක්ද කියන එක සක්කාය ධර්මතාවයත් ඒ වගේම සක්කාය කෙරෙහි ඇති කරගත්ත දිට්ඨිය මොකක්ද කියන එක. එතකොට සක්කාය දිට්ඨිය කියනකොට මම මගේ කියන හැඟීමට නෙමෙයි එතන ඉක්මවා ගිය ආත්ම පුද්ගල භාව වශයෙන් රූපවන්තං වා අත්තාන සමනපස්සති රූපවත් වූ ආත්මය දකිනවා ආත්මවත් වූ රූපය දකිනවා කියලා ඊට පස්සේ ආත්මය කෙරෙහි රූපේ රූපේ කෙරෙහි ආත්මය වගේ මෙන්න මේ වගේ සංකල්ප මේ ටිකකින් අපිට ඇති වෙන ධිට්ඨිය ගැන අපි කතා කළා සක්කාය ධිට්ඨිය කියන පැත්ත. එතකොට පංච උපාදානස්කන්ධයේ දෙයක් ඇති බවට අපේ මනස සිහිපත් වෙන ගතිය බාහිරින් හම්බෙන එකට කිව්වා සක්කාය පංචපාදානස්කන්ධය කියලා පංචපාදානස්කන්ධය කෙරෙහි ඇති දිට්ඨියට කිව්වා සක්කාය දිට්ඨිය කියලා. එතකොට අද දවසේදී අපිට තියෙනවා මාත්‍රකාවක් ගන්තනීයයි. රූපය කියන එක ගන්තනීය ධර්මයක්. ග්‍රන්ථ කියලා කියන්නේ ගෙතනවා කියන එක. රූපය ඇසුරු වෙන මනස හැම වෙලාවකදීම ජෙතෙන ස්වභාවයෙන් යුක්තයි. ජෙතෙන්නේ මොන ධර්මතා තුළද මේ කාය ග්‍රන්ථි කියලා කියන කායකම ජෙතනවා කියන කාරණාව මත. අවිද්‍යා කාය ග්‍රන්ථය, ව්‍යාපාද කාය ග්‍රන්ථය, විචිකිච්ඡා කාය ග්‍රන්ථය, ඒ වගේම ඉද සත්‍යාබිනිවේෂ කාය ග්‍රන්ථය. ඉදං සත්‍යබිනේෂ කාය ග්‍රන්ථේ නැත්නම් තව විදිහකින් කියනවා නම් අහලා පුරුදු වචනකින් ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං මේකමයි හරි අනෙක්ව වැරදි කියන එකක් කාය ග්‍රන්ථයක් හැටියට. එතකොට ඇයි මේවට ග්‍රන්ථි කියලා කියන්නේ? ග්‍රන්ථි කියලා කියන්නේ ජෙතන අර්ථයෙන්. ඒ ග්‍රන්ථි සහිත, ගැට සහිත බවට. එතකොට ග්‍රන්ථි කියලා කියන්නේ අවිද්‍යා, ව්‍යාපාද, විචිකිච්ඡා, ඉදන් සත්‍යාවිනේසා. නැත්නම් මේකමයි හරි කියලා ඇති කරගන්න ඒ දේවල් වලට කිව්වා ග්‍රන්ථිය කියලා. ගෙතන බවින් යුක්තයි. එතකොට රූපය ග්‍රන්ථ නෙමෙයි ග්‍රන්ථ නීයයි. ග්‍රන්ථය ඇති කරගන්න හිත ධර්මයක්. ග්‍රන්ථ යෙදුණු ග්‍රන්ථ ඇති මනසකට තමයි රූපය ඇසුරු වෙන්නේ. එතකොට එකෙදී අවිද්‍යා කාය ග්‍රන්ථය කියලා අපි කතා කළා. අවිද්‍යා කාය ග්‍රන්ථය කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ විෂම ලෝභය. විෂම ලෝභය ටිකක් වෙනස්. සාමාන්‍ය ලෝභයේ ඉක්මවා ගිහිපු මත්තමක් තමයි විෂම ලෝභයේ මත්තම. සාමාන්‍ය ලෝභයට පුළුවන් ඇලෙන ගතියකින් ඉන්න එකට කියනවා සාමාන්‍ය ලෝභය කියලා. නමුත් දික්කසහගත බවකින් යුක්තව ඇති වෙන ඇලීමට කියනවා විෂම ලෝභය කියලා නැතිනම් අවිද්‍යාව කියලා. අවිද්‍යාව කාය ග්‍රන්ථියක් කියලා කියනවා. මේ ග්‍රන්ථය ඇතිකල්හි කයකම ගෙතනවා නම් පුද්ගල භාවයකම ගෙතනවා නම් ඒකට කියනවා කාය ග්‍රන්ථ කියලා. එතකොට අවිද්‍යා කාය ග්‍රන්ථය කියලා කියනවා මේ අවිද්‍යාව ඇති කෙනා කයකම ගෙතනවා නම් කයකම ඇති බවට නැවත එයාට ගෙනල්ලා මනස පවත්නවා නම් එයාට කියනවා මේ ගාන්තනීය රූපය පරිහරණය කරනවා කියලා. එතකොට අවිද්‍යාව කියන එක විෂම ලෝභය ඒක සම්පූර්ණ මනසේ ඇති වෙන ධර්මතාවයක්. මේ මනසේ හදාගත්ත හටගත්ත විෂම ලෝභය අපි දකින්නේ බාහිර භෞතික රූපේ වගේ. අපි කැමති රූපෙට. අපි උත්සාහවත් වෙන්නේ රූපයයි කියලා ගන්න. අපි ආස්වාදයේ විඳින්නේ රූපයෙන්. ඒකවල මේ ආස්වාදයේ විඳින අපි කැමති අපි අයිති කරගන්න හදන මේ රූපය හැම වෙලාවකදීම කවදාවත් තිබුණේ හැමදාකම තිබුණේ අපිට අයිති කරගන්න හදන මට්ටමක නෙමෙයි අනාත්ම ලක්ෂණයක ඒ රූපේට කෙනෙක් ඇලිලා හිටියේ නැහැ ඇලෙන්න ඇලෙන බව රූපේ තිබෙන රූපේ අයිති දෙයක් නෙමෙයි. ඇලෙන බව මේ ලෝභ සහගත බව අවිද්‍යා ගතිය මානසයේ යෙදෙන ගතිය. ප්‍රශ්නේ තියෙන්නේ මේ මානසයේ යෙදෙන ওই ගතිය අපි දකින්න පුරුදු වෙලා ඉන්නවා බාහිර රූපෙන්. හිතේ යෙදෙන ගතිය අපිට බාහිර භෞතික රූපෙන් පේනකොට අපිට පේන්නේ කැමැති රූප ලෝකේ තියෙනවා. නමුත් ලෝකේ කවුරුත් කැමති රූප පිළිහිටලා නැහැ. කිව්ව අපි හැමදෙනාම එක රූපයකට කැමති නැහැ. අපි කැමති රූප නානත්වයක් තියෙනවා. අපි හැමදෙනාම එක ශබ්දයට කැමති නැහැ. අපි කැමති ශබ්ද නානත්වයක් තියෙනවා. එක ගායකයෙක්ගේ සින්දුවක් අහන්න අපි ඔක්කොම කැමති නැහැ. සමහර විට මම කැමති ගායකයෙකුගේ සින්දුවක් අහන තව කෙනෙක් කැමති නැහැ. එතකොට දැන් මේ නානත්වයේ තියෙන්නේ නානත්වයේ තියෙන්නේ හැම වෙලාවකදීම රූපය තුල තිබුණේ නැහැ කැමැති බවවත් කැමැත්ත ඇති කරන ගතියවත් අකමැත්ත ඇති කරන ගතියවත් අපි ගත්තොත් දේශපාලන චරිතය දේශපාලන චරිතයක කෙනෙක් බොහොම ප්‍රියමනාපව ඇසුරු කරනවා කෙනෙක් බොහොම අප්‍රිය අමනාපව ගැටීම් සහිතව ඇසුරු කරනවා එයා කියනවා මේ මිනිස්සයා බොහොම නරක නපුරු මිනිස්සෙක් කියලා. තවත් කෙනෙක් කියනවා එයා හොඳ බොහොම වටින මිනිස්සෙක් කියලා. දැන් කවුරු කියන කීමද හරියටම හරියන්නේ? නැදහත් නොදන්න මිනිස්සෙක් හිටියොත් එයාට ඒක එයා සාමාන්‍ය මිනිස්සෙක්. දැන් ওই කවුරු දැකපු දර්ශනයේද නිවැරදිම දර්ශනය වෙන්නේ? කෙනෙක් හොඳයි කිව්වා කෙනෙක් නරකයි කිව්වා කෙනෙකුට ඒ දෙකම නැතුව ඉන්නවා. ලෝකෙට සාපේක්ෂව ඔක විසඳන්න ගියෝ හැමදාම ප්‍රශ්නයක් විතරයි. කෙනෙක් හොඳයි කියනකොට අනිත් කෙනා නරකයි කියනකොට නෑ හොඳයි කියන කෙනා කියන නෑ ඒ මනුස්සයා හොඳමයි කියලා. අනිත් මනුස්සයා කියන නෑ ඒ මනුස්සයා නරකමයි කියලා. එතකොට තවත් කෙනෙක් කෙනෙකුට කියනන්නේ අපි කොහොමද දන්නේ හොඳ නරකේ මනුස්සයගේ එහෙම ගතියක් නෑ. අපි දන්නේ නෑ. දැන් හොඳ කියන කාරණාවත් නරක කියන ගතියක් මේ මොකක්වත් නොදන්න ගතියක් තීරණය වුණේ රූපේ පැත්තෙන් වුණා නම් ඔය තුන් දෙනාටම ওই රූපයක සමාන වර්තනය ඔය අර්ථය ගෙනල්ලා දෙන්න වෙනවා. නමුත් කෙනෙක් බොහොම වටිනාකමකින් ඇසුරු කරනකොට කෙනෙක් බොහොම නැදහත්කමකින් ඇසුරු කරනවා කෙනෙක් ගැටීම් සහිතව ඇසුරු කරනවා. ඒතකොට ඒ තුල තියෙන සම්පූර්ණම හිතේ ඇති කරගත්ත ගතිය එයා මනින්න පුරුදු වෙන්නේ රූප පැත්තෙන්. ඒක තමයි අපේ තියෙන බරපතලම කෙලෙසය. රුපියල් 5000 නෝට්ටුවක් පුංචි ළමයෙක් අතට දුන්නොත් ඒක යාට වැදගත් කමක් නැහැ. ඒ 5000 නෝට්ටුව ගන්න සමහර විට අපිට 750 රුපියක් වේදන්නේ. එයාට ඒකේ වටිනාකමක් නැහැ. ඒ වුණාට අද අපිට ඒකේ වටිනාකමක් තේරෙනවා. ඒකේ වටිනාකම තේරෙන්නේ ඒ ඒ වස්තුව වටිනා නිසා නම් රූපේ නම් ඒ වැදගත්කම තිබුණේ ඇලෙන ගතිය වටිනා ගතිය වස්තුවේ තිබුණ දෙයක් නම් අපිට නෙමෙයි පොඩි ළමයටත් ওই වස්තුව වටින දෙයක් වෙන්න ඕනේ. ඔකද මම කියන්නේ ලෝකේ ඔක්කොම කළුගල් මණික්ගල් වෙලා මණික්ගල් කළුගල් වුණොත් මොනවා වෙයිද? ලෝකේ තියෙන ඔක්කොම කළුගල් ටික මණික්ගල් වෙලා මණික්ගල් කළුගල් වෙනවා. එදාට හොයාගන්න වෙන්නේ අමාරුවෙන් මණික් ගහ. මේ කළු ගල් කළු ගල් හැමතැනකම අද තිබ්බ වුණාට එදාට නැත්තම් දුර්ලභ නම් දුර්ලභ දේ යනවා අපිට කළු ගල් වටිනා වෙලා. එතකොට මණික් ගල එදාට හැමතැනකම තියෙනවා නම් කකුල හැප්පෙන්නේ මණික් ගල වෙනවා. ඒක එදාට වටින්නේ නැහැ. එතකොට ලෝකයේ විසින් වටිනාකමක් දීලා තියෙන නිසා අපිට අද මණික් ගල වටින දෙයක්. නමුත් පුංචි ළමයෙකුට මැණික් ගලත් කළු ගලත් සමහර විට එක සමානමයි. සමහර විට කළු ගලට කැමති මැණික් ගලට වැඩියි. එතකොට අපි හිතනවා නම් වස්තුවයි වටිනාකම ගෙනල්ලා දුන්නේ වස්තුවයි ඇලිය යුතු මට්ටම හදලා දුන්නේ කියලා ඒක තමයි අපිට වැරදුන තැන. ඒ වස්තුව නෙමෙයි වටිනාකම ගෙනල්ලා දුන්නේ. නතේ කාමායානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්සකාම මේ ලෝකේ කාමයේ උනේ චිත්‍රෙ නෙමෙයි භෞතිකව පේන දෙ නෙමෙයි සංකප්ප රාගෝ පුරිසස්සකාම පුරුෂයාගේ හිතේ ඇතිවෙන සංකල්පයයි කාමයේ හදලා දීපු දෙය එතකොට මේ පුරුෂයාගේ හිතේ හටගත්ත සංකල්පමය කාමය එයා දකින්නේ භෞතික රූප පැත්තට පිට කරලා. ඒකට එයාට පේනවා රූපේ වටිනවා වගේ. එයාට මහා වැදගත්කමක් තියෙන බොහොම වටින රූප ලෝකෙන් හම්බෙනවා. අද අපිට අසුරු කරන්න හම්බෙන බොහොම ලස්සන වටිනා රූප කියලා අපි හිතන්නේ ඒ රූපේ වටින නිසාම තමයි මට වටින්නේ කියලා. නෑ ඒ රූපේ වටිනාකම අපි අපි තුල ගොඩනගාගත්ත කම නිසායි අපිට වටින්නේ. එහෙම නැත්නම් ඒ රූපය අපිට වටිනාකමක් පනවන්න දෙයක් හම්බෙලා නැහැ. මම ඕකෙදි කියන්නේ වටිනා මැණික් ගලක් අපි වටිනවා කියලා කියනවා. බාහිරින් එන ආලෝකයක් මෙතනට පතිත වෙලා වස්තුවට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් නම් අපිට ඇහැට ගැටෙන්නේ. ඒ ආලෝකයේ තිබුණේ නැහැ ඒ වටිනාකම. ඒ වගේම අපි මෙහෙම කිව්වොත් මැණික් ගලක් සහ මැණික් ගලේ ෆොටෝ එකක් තියෙනවා දෙකම තියෙනවා. කෝකද වටින්නේ? අපිට මැණික් ගලක් සහ මැණික් ගලේ ෆොටෝ එකක් තියෙනවා. නමුත් අපිට මැණික් ගල වටිනවා ෆොටෝ එක නොවටින බවට ගෙනල්ලා දීලා තියෙනවා. පෙනෙන දර්ශනය තුළ අපිට මේ දෙකම එක සමාන මට්ටමකින් ඇසුරු වෙලා තියෙනවා. හැබැයි මේ දෙකම එක සමාන මට්ටමකින් අපිට ඇසුරු වුණාට පෙනෙන දර්ශනය තුළ අපිට ඇත්තටම යථාර්ථ යථාර්ථයක් විදිහට අපි බැලුවොත් දැන් දෙකේදීම ඇහැට පතිත වෙච්ච මට්ටම එකම අවස්ථාවේ හැබැයි එකක් වටිනාකමක් දීලා අත දාන්න පුළුවන්කමක් එකක් නොවටිනකමක් දීලා තියෙන්නේ කෙනකෙනාගේ මනස අනුගියපු සංකල්ප ටිකක් නිසා. ඒකට පෙනීම කියන දේ නෙමෙයි ප්‍රශ්නේ උනේ පේන දේ අරඹය කෙනකෙනා තම තමන් තුළ හදාගත්ත සංකල්පමය ලෝකය. එතකොට මෙතනදී අපිට ග්‍රන්ථය කියලා කියන්නේ අවිද්‍යාව කාය ග්‍රන්ථයක්. ඒ විෂම ලෝභය ඇති කලෙහි කයකම ගෙතෙනවා. කයකම ගෙතනවා කියලා කිව්වේ ලෝභය විෂමව පවතින කෙනකෙනාගේ මනසට අදාළව. හැබැයි ලෝභය පාදක කරන්න, ලෝභය හදලා දෙන්න, පතිත කරගන්න එයාට හැම වෙලාවකදීම භෞතික රූපයේ පදනම සකස් කරලා දීලා තියෙනවා. එතකොට එයාට තියෙන රූපේ වටිනවා වගේ රූපේ වැදගත් වගේ. එතකොට මේ කාය ග්‍රන්ථිය කියනකොට මේක බොහොම ගැඹුරු අර්ථකින් කතා කරන්න පුළුවන් දෙයක්. අපිට සමහර විට තේරෙන්නේ එළියේ තියෙන දේ අප්‍රාණ දෙයක් වෙන්න පුළුවන් අප්‍රාණික දෙයක් වස්තුවක් වෙන්න පුළුවන්. නමුත් අපි ගෙතෙන්නේ කායකමයි. ඒ තමයි අපිට හැම වෙලාවකදීම මමත්වයේ කියන දේ රැස්වෙන ගතිය තියෙන නිසා. බාහිරේ අපිට ඉදිරිපසක් තියෙනවා කියන්නේ කොතනට සාපේක්ෂවද? හැම වෙලාවකදී මෙතන ඉන්න මට සාපේක්ෂව මට ඉදිරියක් තියෙනවා. මෙතන ඉන්න මට සාපේක්ෂව මට පිටුපසක් තියෙනවා. එතකොට මේ ඉන්න කෙනා කියලා අපි හඳුනගන්නේ කොතනින්ද? මේ සතර මහා ධාතු රූපයට සාධාරණව රූපයට සාපේක්ෂව. එතකොට අපිට මේ රූපයට සාපේක්ෂව ඉස්සරහක් තියෙනවා පිටුපසක් තියෙනවා දෙපසක් තියෙනවා මේ ලෝකෙම අපිට හැදිලා තියෙනවා. මොන ධර්මතාවයක් ඇති බවට අපිට හම්බෙනවා නම් රූපේ පැත්ත අපිට හැම වෙලාවකදීම මෙහි තමන් ඉන්න බවට ගෙනල්ලා දීලා තියෙනවා. ඒකයි හැම තැනකම රූපේ ඇසුරු වෙනවා නම් එතන අපිට අවිද්‍යා කායග්‍රන්ථිය යෙදෙන්න හේතුව තියෙනවා කියලා කියන්නේ. එතකොට අවිද්‍යා කායග්‍රන්ථිය කියන දේ හිතේ යෙදෙන ධර්මතාවය අපි ඒක රූපෙට පතිත කළා රූපය කියන දේ අපිට හැදිලා තියෙන්නේ පේන්නේ අපි කැමති වෙන විෂම වශයෙන් අල්ලගන්න පුළුවන් රූපයක් විදිහට අපිට හම්බෙලා තියෙනවා. එතකොට ව්‍යාපාද කායගන්තිය. ව්‍යාපාදයක් එහෙමයි. අපිට පුළුවන් අද දවසේදී මොකක්වත්ම දෙයක් ඇති බවට හම්බ වෙන්නේ නැති දෙයක් ගැන තරහ ගන්න. අපි යම් තරහක් ගන්නවා නම්, ද්වේෂයක් ඇති කර ගන්නවා නම්, පටිඝයක්, ගැටීමක් කියන දේ ඇති කර ගන්නවා නම් මේ ව්‍යාපාදේ ඇති කරගන්නේ මේ තරහව ඇති කරගන්නේ ඇති බවට හම්බෙන තේම තමයි. ඇහැට කවදාවත් නොදකපු, කනෙන් කවදාවත් නොහපු, ඒ වගේම නාසයෙන්, දිවෙන්, කයෙන් කවදාවත් නොවිඳපු දෙයක් ගැන කාටද පුළුවන් අමනාපයක් ඇති කරගන්න. ආයතන පහෙන් ඇසුරු නොකරපු දෙයක් ගැන අපිට ගැටීම අමනාපයක් ඇති කරගන්න පුළුවන්ද කිසිම කෙනෙකුට? අපිට කිසිම ආකාරයකින් ගැටීමක් ඇති කරගන්න බෑ අපි මේ ආයතන පහෙන් නොනිදපු අරමුණක් ගැන. ඒ කියන්නේ අපි හැමදාම ගැටීම ඇති කරගන්නේ ඇති දෙයට හම්බෙන දෙයක් මත. එමත් නැතිනම් ඇති බවට ගත්ත රූපේ මත. එතකොට ඔය ඇති බවට ගත්ත රූපේ මට්ටමේ ගැටෙන ගතියට කිව්ව ව්‍යාපාදේ කියලා. ඒක කාය ග්‍රන්ථිය. ඒක රූපේ නෙමෙයි. ඒක රූපේ යෙදෙන්නේ නැහැ. නමුත් එයාට තමයි රූපේ ඇති බවට හම්බ වෙන්නේ. ඒ කාය ග්‍රන්ථියේ හිතේ යෙදෙනවා කියන එකෙන් කියනවා එයා රූපේ ඇති බවට හදාගත්ත කෙනෙක් කියන එක. එයා රූපේ තියෙන මානසික මට්ටමක ඉන්න නිසා තමයි එයාට මේ අවිද්‍යා කායගන්තියත් ව්‍යාපාද කායගන්තියත් මේ කායගන්ති දෙකම පරස්සන්නේ. ඇලීම සහ ගැටීම. ඇති දෙමත. එතකොට මෙන්න මේ ග්‍රන්ථ දෙකම ඇති කල්ලි එයා ගෙතෙනවමයි. කොහෙද ගෙතෙන්නේ? රූපෙකම ගෙතෙනවා. රූපය ඇති බව හේතුයි කාය ග්‍රන්ථියේ පවත්න්න කාය ග්‍රන්ථියේ හේතුයි නැවත යාට රූපයක ඔතල දෙන්න රූපයක් ගෙනලා දෙන්න මේක හරියට අර නලකලාප දෙක වගේ බටමිටි දෙකක් දෙපැත්තෙන් හේතු කරලා තියෙනකොට එකකට එකක් හේතු වෙලා තියෙනකොට එකක් වැටෙන්නේ නැහැ අනික නිසා අනිත් බතමිටි වැටෙන්නේ නැහැ අනිත් බතමිටි නිසා අන්‍යමඤ්ඤව එකිනෙකට ඕනෝන්ට ප්‍රත්‍ය වෙලා මේක තියෙනවා අන්න ඒ වගේ හැම වෙලාවකදීම ග්‍රන්ථනීය රූපේ ග්‍රන්ථයට හේතුවක් ආපහු ග්‍රන්ථයේ හේතුවක් රූපේ ග්‍රන්ථනීය කරලා හදලා දෙන්න. ග්‍රන්ථනීය රූප ග්‍රන්ථනීය රූපේ හේතුවක් ග්‍රන්ථය ඇති කරලා දෙන්න. ඒ ග්‍රන්ථියම හේතුවක් නැවත රූපේ ග්‍රන්ථනීය බවට පත් කරලා දෙන්න. එතකොට හැම වෙලාවකදීම අපිට මේ රූපයේ ග්‍රන්ථි උනේ නැහැ. රූපයේ ග්‍රන්ථයක් බවට පත් කරගත්තේ කෙන කෙනාගේ මනස තුල තියෙන අදහස් අපිට ගන්න පුළුවන්. ඒ වගේම විචිකිච්ඡා කාය ග්‍රන්ථය. විචිකිච්ඡාව. කලින් කතා කරලා තියෙන විචිකිච්ඡාව ගැන සත්තරි කංකති ධම්මේ කංකති සංගේ කංකති පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති සික්ඛාය කංකති පටිච්චසමුපාදේශ ධම්මේශ කංකති. මෙන්න මේ අටතන තියෙන සැකයට කිව්වා විචිකිච්ඡාව කියලා. එතකොට මේ විචිකිච්ඡාව ඇති කරගන්නවා නම් යම් තැනක ඒ විචිකිච්ඡාව යෙදෙන්නේ හැම වෙලාවකදීම රූපේ ඇති තැනකමයි. රූපේ ඇති බවට හම්බෙන හැම තැනකම විචිකිච්ඡාව යෙදෙන්නේ නැහැ. නමුත් විචිකිච්ඡාව ඇති වෙනවා නම් යම් තැනක ඒ විචිකිච්ඡාව යෙදෙන්නේ රූපයේ ඇති බවට හම්බෙන තැනකමයි. ඒ ඇති බවට හම්බෙන මානසික මට්ටමකමයි. එතකොට විචිකිච්ඡාව කියලා කියනකොට අපි කතා කළා විචිකිච්ඡාව කියලා අද අපිට රළු වශයෙන් සැක කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණත් අපි කරන ක්‍රියාව තුළ නියෝජනය වෙන්නේ විචිකිච්ඡාව වෙන්න පුළුවන්. අපි අපායගාමී අකුසලයක් අපි අතින් සිද්ධ වෙනකොට ඒ වෙන සිද්ධිය තුළම තියෙනවා විචිකිච්ඡාව. මොකද්ද? අපි තුල තියෙනවා ශාස්ත්‍රඥ වහන්සේ ගැන ගෞරව නැති බව, ශ්‍රද්ධාව නැති බව. බුදුරජාණන් වහන්සේ අකුසලයේ දුක් විපාක ගෙන දෙන්නක් කියලා පෙන්නපු ධර්මයේ ගැන අපිට සැක ඇති බව ඒ තුල තියෙනවා. ඒ වගේම සංඝයා ගැන මේ ධර්මයේ මේ විදිහට වඩපු මේ විදිහේ පැවැත්මක් ඇති කරගෙන හිටපු පිරිසක් ලෝකෙ හිටියා කියන එක පිළිබඳව සැකේ තියෙනවා. ඒ වගේම අපිට සැකේ තියෙනවා පූර්වාන්තයේ පිළිබඳ සසර පැවැත්ම පිළිබඳ අපරාන්තයේ පිළිබඳ කුබ්බන්ත අපරාන්තයේ ඒ වගේම පටිච්චසමුප්පාද ධර්මය ගැන අපේ ශික්ෂාව ගැන ඒක කොහොම සැකසහිත බව තියෙනවා. මෙන්න මේ කාරණා ටික තුල අපිට සැකේ තියෙන අපේ ක්‍රියාකලාපය තුල උනා. එතකොට මේ සැකය ඇති තාක් එයා ඒද කයකම ගෙතෙනවා. කයකම ගෙතෙනවා කියලා කිව්වේ ඔය සැකය ඇති මානසික පසුබිම හැම වෙලාවකදීම සකස් කරලා දෙන්නේ රූපයත් එක්කමයි. අපිට රූපය ඇතිකල්හිමයි ඇති කරගත්ත රූපය කියන සංකල්පයක ඉඳලමයි ওই සැකය පවත්න්නේ. ඒක නිසායි සෝවාන් ආරයන් වහන්සේට ওই විචිකිච්ඡාව කියන එක සම්පූර්ණම දුරු වෙන කෙලෙසයක් බවට පත් වෙන්නේ. අපිට අපායගාමි අකුසල මට්ටමේදී විචිකිච්ඡාව නිතරම ඇසුරු වෙනවා. එතකොට ඒ විචිකිච්ඡාව කියන එක තීරණය වෙන්නේ ඒ වගේ මට්ටමකදී මිසක අද තියෙන සාමාන්‍ය සැකසහිත බවකදී නෙමෙයි. අපි කිව්වොත් අද දවසේ වහිනවද නැද්ද කියලා කෙනෙකුට හැකියාවක් වෙන්න පුළුවන් ඒකත් විචිකිච්ඡාවක් තමයි. නමුත් ඒක විචිකිච්ඡාව කියලා ඒක සංයෝජන මට්ටමේ වෙන විචිකිච්ඡාව නෙමෙයි. ඒ මට්ටමේ සෝවාන් ආරයන් වහන්සේට ඒ විචිකිච්ඡාව ගැන කතා කරනව නෙමෙයි. නමුත් අපාය ගාමී විචිකිච්ඡාවක් ඇතිගෙන මට්ටමක් ගැන කතා කරන්නේ. ඒ විචිකිච්ඡාව අර අතතන ගැන සැකේ නියෝජනය කරලා තියෙනවා. සාමාන්‍ය දෙන්නේ නෙමෙයි. එතකොට ඒ විචිකිච්ඡාව ඇති මනස හැම වෙලාවකදීම රූපේකම ගෙතෙනවා රූපේකම ඇති වෙනවා. ඒක නිසා තමයි කිව්වේ රූපය ඇති හැමතැනකම විචිකිච්ඡාව නොයදුනාට විචිකිච්ඡාව යෙදෙන හැමතැනකදීම රූපය ඇති මනසකුයි සකස් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉදං සත්‍යාවිනේෂං මේකමයි යහරි මේකමයි නිවැරදි දේ ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං මේක හරි අනිත් ඔක්කොම වැරදි ලෝකේ තියෙන. කෙනෙක් බොහොම පහසුවෙන් යන දිට්ඨියක් පහසුවෙන් යන දෘෂ්ටියක්. මම කියන එක හරියටම හරි අනිත් කියන ඒවා ඔක්කොම වැරදි. මේක ලෝකෙ බොහෝ දෙනෙකුට ඇති කරගන්න ඇති වෙන දෘෂ්ටියක්. එතන මෙන්න මේ ඉදං සත්‍යාභිනේස දිට්ඨිය කාය ග්‍රන්ථයක් මේ කාය ග්‍රන්ථිය මේ මේ දික්තිය තියෙනකන් එයා කායකම එතෙනවා කායකම දෙතෙනවා ඒ මම මේ මම කියන එකමයි හරි කියන එක තුල එයාට හැම වෙලාවකදීම තමන් වූ දැසගත් රූපය කෙරෙහි ඇති ආත්ම දික්තිය පවතිනවා එයාට මම කියනකොටම ගෙනල්ලා දී ඉවරයි ආයතනයන්ගෙන් මේ ඉන්න පුද්ගල භාවය එතකොට ඒ කාය ග්‍රන්ථිය එයාට සකස් කරලා තියෙනවා ඒක නිසා ඕක ඔය ටිකට කිව්වා ග්‍රන්ථනීයයි කියලා. ඊට පස්සේ අපිට තියෙනවා ඕගනීයයි ඕග ධර්මතා කියලා කියන්නේ කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග. ඕග හතරයි. එතකොට කාමෝග කියලා කියනවා සැඩ පහරට ඕගේ කියනවා කාම ඕගේ කියනවා කාමයේ අනුගහගෙන යන එකට. ඊට පස්සේ භවෝගය කියන භවය අනුව ගහගෙන යන එකට. ඒ වගේම දිට්ඨියෝගය කියන දිට්ඨිය අනුව ගහගෙන යන එකට. අවිද්‍යාවෝගය කියන නොදැනුවත්කම අනුව ගහගෙන යන එකට. ලෝකයා හැම වෙලාවකදීම ඔන්න ඔය සැඩ පහරවල් ටිකට හසු වෙලා තියෙනවා. කාම ඕගයෙන් හැම වෙලාවකදීම එයාව කාමයේ පැත්තටම ගසලා කාමයේ පැත්තෙම යොදවන ගතිය තියෙනවා. එක පැත්තකින් රූපය ඇසුරු වෙනකොට රූපය ආරම්භය ඒ ඒ පුද්ගලයා තම තමා තුළ කාමයේ ඇති කර ගන්නකොට රූපය හැම වෙලාවකදීම ඕගනීය අර්ථයේ යෙදලා තියෙනවා. ඕගය මෙහි ඇති වෙනවා තම තමන්ගේ චිත්තසංතානය තුළ රූපය ඕගනීය අර්ථයේ සිද්ධ කරලා තියෙනවා. ඒ ඕගය ඇති කරගන්න හිතවත්ව පවත්වන අර්ථණින්. ඒ වගේම ඕගයේ යෙදුණු ඕග සහිත මනසකටයි ඕගනීය රූපය හැම වෙලාවකදීම ඇසුරු වෙන්නේ. කෙනෙක් ඕගයෙන් මිදුණොත් එයා ඕගනීය රූපෙනොත් මිදලා යනවා. ඒක නිසා අද ඕගය කියන එක අපිට තේරුම් ගන්න ඕනේ. ඒක හරි වටිනවා. ඕගය කියනකොට අපි කියව කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා ඕග හතරක් තියෙනවා. මේ චතුර්විධ සැඩපහර අපිට අතරක් නොදී ගහගෙන යනවා. කාමෝගය කියන එක කැමැත්ත අනුව අපිව අරගෙන යනවා. භවෝගය කියන එක හැම වෙලාවකදීම ඇති බව තුල අපිව අරගෙන යනවා. එතකොට දිට්ඨියෝගය කියන එක දෘෂ්ටිය වෙනස් කරලා දෘෂ්ටි අනුව අපි වැඩගෙන යනවා. අවිද්‍යාවෝගය බොරුව පෙන්නලා ඇත්ත වහලා අපි වැඩගෙන යනවා. එතකොට මෙන්න මේ හතර දිට්ඨිය, හතර ඕගය බොහොම බලවත් ආකාරයකට අපේ ජීවිතයේ යෙදෙන මසන් හතරක්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඕගය සහ ඕගනීය ධර්මයේ බෙදා ගන්නේ නැතිකම. අපි ඕගය දන්නේ නැහැ, ඕගනීය ධර්මයේ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාලෙදී හිටියා කෝරක් කත්තික කියලා කෙනෙක්. කෝරක් කත්තිකයා කුක්කුර වෘතේ සමාදන් වෙලා හිටියේ. කුක්කුර වෘතේ කියලා කියන්නේ බල්ලෙක් වගේ හැසිරෙනවා. කන්නේ බොන්නේ, ඉන්නේ නිදාගන්නේ, ඉරියව් පැවැත්ම කරන්නේ බල්ලෙක් වගේ. මේ බල්ලෙක් වගේ ඉන්නේ මොකක් සඳහාද? නිවන් දකින්න පුළුවන් කියන සංකල්පය. තෘෂ්ණාව දුරු කරන්න ඕන කියන සංකල්පය. එතකොට එයා දැක්ක තෘෂ්ණා නිරෝධයක් කරන්න. එයා හැදුව තෘෂ්ණාව නැති කරගන්න ක්‍රමයක්. මොකක්ද එයා දැකපු දර්ශනය? එයා දැක්කා රූපේ සැපසහගතයි සැපසහගතයි කියුවට රූපෙන් දුක එනවා දුක උරුම කරනවා කවදා හරි. ශබ්දය සැපසහගතයි සැපසහිතයි සැපසහිතයි කියුවට ওই ශබ්ද කවදා හරි ජීවිතේ දුක උරුම කරනවා. ගන්ධේ රසයේ ස්පර්ශයේ ජීවිතේ කවදා හරි දුක උරුම කරනවා. ඒ කොච්චර ජීවිතේ මේ දේ දුක උරුම කරත් දුකෙන් මිදෙන්න නම් එහෙනම් මොකද කරන්න ඕනේ? සැප ගෙනල්ලා දුන්නත් ඒ රූපය අයින් කරන්න ඕනේ. සැප ගෙනල්ලා දුන්නත් ඒ රූපය, ශබ්දය අයින් කරන්න ඕනේ. සැප ගෙනල්ලා දුන්නත් ඒ ගන්ධයේ රසය ස්පර්ශය අපි ඉවත් කරනවා. එයා දැකපු දර්ශනය කොටසක් හරි හැබැයි ප්‍රතිපදාව වැරදුනා. එයා හැදී රූපේ නැති කරලා කෙලස් නැති කරන්න. එයා හැදී රූපේ නැති කරලා අයින්ම කරලා දාන්න ලක්ෂණ රූප ඔක්කොම එයා එපා කිව්වා. ඒ වගේම හොඳ මිහිරි ආහාර පාන එපා කිව්වා මිහිරි ශබ්ද එපා කිව්වා. හදිසියා දැක්කනම් ඒ දේවල් තුල ආස්වාදයේ තියෙනවා කියලා එයාට තිබුණා මේ ඒ දේ තුල නිවීම දැක්කනම් අච්චර දුක සහිත ගොතයක් සමාදන් වෙන්නේ නැතු කොහොම හරි රස්සාවක් කරලා එයාට හම්බ කරගෙන හොඳ රූප බලන්න යන්න හොඳ සද්ධාන්න යන්න. නමුත් එයා දැක්ක එක දර්ශනයක් ඒ දර්ශනය තුල ඔහු අවබෝධ කරගෙන හිටියා. මෙහෙම දියත් වරදිනවා දුකේනවා ඒක නිසා එයා දුක නැති කරන්න හොයාගත්ත ප්‍රතිපදාව මොකද්ද? රූපය අයින් කරන්න ගත්තා. එයා හිතුවා රූපේ නම් ප්‍රශ්නේ රූපයෙන් අයින් කරලා බැලු දැම්මොත් එහෙම මට හරියයි කියලා. හැබැයි එයා දැක්කේ නෑ එකක් ඔය අයින් කරන්න හදන රූපෙම තමන් ගන්න කමයි තියෙන්නේ කියලා. එයා හැදුවේ රූපේ අයින් කරන්න. හැබැයි අයින් කරන්න අයින් කරන්න අපි රූපේ ගත්තා. ඔකෙදි මම කතාවක් කියන්නේ එක කෙනෙකුට කමටහනක් දෙනවා වඳුර ගැන හිතන්නේ නැතුව වෙන ඕන දෙයක් ගැන හිතන්න. හැබැයි වඳුර ගැන හිතන්නේ හිඳ හිතන්න එපා. දැන් කමටහන තමයි වඳුර ගැන නොහිත ඉන්න කම. දැන් එයා වඩනවා කමටහන වඳුර ගැන නම් හිතන්නේ වඳුර ගැන නම් හිතන්නේ වඳුර ගැන නම් හිතන්නේ. දැන් හැමතැනම වඳුර පේන්න ගන්නවා. ඒ හැම වෙලාවකදීම වඩන්නේ වඳුර ගැන නම් හිතන්නේ. දැන් හිතන්නේ නැහැ කියන්න නැහැ කියන්නේ හිතන්නේම වඳුර ගැන. ඒ වගේ අයින් කරන්න හදන්නේ සැපසහගත රූපය. සැපසහගත සද්දය, සැපසහගත ගන්ධය, සැපසහගත රසය. අයින් කරන්න හදන්න හදන්න රූපෙ පැත්තෙම සැප තියෙනවා කියලා හිතනවා. රූපේ සැපසහගතයි නම් ඒක අයින් කරා. වැරදි දෘෂ්ටි එතනම පරිිත කරගත්ත රූපෙන් සැපේනවා කියලා. සද්දෙන් රස වෙනවා කියලා. ස්පර්ශයෙන් සැප විඳීමෙන් සැප එනවා කියලා. එතකොට ඔන්න ඔය මානසික මට්ටම තුල ඉඳලා එයා උත්සාහවත් වුණා අර ටික දුරු කරගන්න එතන එයාට වැරදුන ප්‍රතිපදාව. නමුත් බුදුරජාණන් වහන්සේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු පෙර නොයසූ විරු විදිහට ධර්ම අවබෝධ කරගත්තා. ඒ ධහම සාමාන්‍ය ඇහැකට සාමාන්‍ය ලෝකයකට හසු වෙන ධහමක් නෙමෙයි. මොකද විශිෂ්ට ශ්‍රේෂ්ඨ ප්‍රඥාශකට අසු වෙන ධහමක්. ඒ ධහම තුල බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ඕගය කියනකොට මේක සැඩපහරක් වගේ ගහගෙන යන දෙයක්. එතකොට ඔය සැඩපහරක් වගේ ගහගෙන යන ගතිය හදලා තියෙන්නේ බාහිර භෞතික රූපෙන් නෙමෙයි. එහෙමනොත් ඔකෙන් මිදෙන්න බැරි වෙනවා. ඒක නිසා කවදාවත් භෞතික රූපේ නෙමෙයි සැඩපහරක් උනේ. ඒ රූපය ආරම්භය කෙනකෙනා කෙනකෙනාගේ චිත්තසංතාන තුල හදාගත්ත සංකල්පය තුලයි කෙනකෙනාගේ යෝගය හදාගත්තේ. කොටිම කියනවා නම් අපේ ඕගහේ නිර්මාතෘ වශයෙන්මයි. ඕගහේ නිර්මාතෘ අපිමයි වෙනස් කෙනෙක් නෙමෙයි. මේ ඕගේ අරගෙන යන්නේ මේ සැඩ පහරට පණින්නෙත් අපිමයි. ඒ පණින්නේ බොහොම ආශාදජනක ලෙස යන්න. උරුම වෙන්නේ බොහොම දුක්ඛාගත බව. එතකොට මෙහෙම ඕගය සහ ඕගනීය ධර්මයේ නොදන්න අපිට බුදුරජාණන් වහන්සේ මෙතනදි පෙන්නවා මේක ඕගනීයයි රූපේ කියන එක ඒ වගේම මෙන්න ඕගය ඒක මනසින් නිදෙන දේ. එතකොට අර චිත්‍රයේ පැත්ත වෙන කලබල වෙන්න එපා. චිත්‍රය නෙමෙයි ගැටලුව උනේ. චිත්‍රයේ ආරම්භය ඔබ සකස් කරගත් ඔබේ චිත්තසංතානය. එකයි නැතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පරිසස්සකාම. ඒ කාමයේ කියන එක චිත්‍රය උනේ නෑ ලෝකෙ තුල. ඇහැට පෙනුනේ චිත්‍ර මාත්‍රයක් විතරයි වර්ණ සටහනක් ඒක ෆොටෝ එක සහ මණික්ගල කියන දෙකේම මණික්ගලත් මණික්ගලේ ෆොටෝ එකත් එක සමාන විදිහට ආපු වර්ණ සටහනක් පාට ටිකක් ඇහැට ආවේ ඒ පාට ටික එනතන කෙනකෙනා කෙනකෙනාගේ සංකල්පමය වශයෙන් හිතේ හදාගත්ත ආශ්‍රව ටික අනුව එයාගේ උදේ සකස් වෙනවා ඒකට එයා ඒ කාමය අනුව ගියේ කාම ඕගය හදාගත්තේ කෙනකෙනා කෙනකෙනාගේ සංකල්පමේ රාමුවස්සේ. ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා ජීවිතේ ඕගය දුරු කරගන්න ඕගය දුරු කරගන්න නම් අපිට සිද්ධ වෙනවා ඕගනීය ධර්මයේ ගැන දකින්න. සෝගනීය ධර්මයේ ගැන දකින්න කියලා කිව්වේ රූපයේ පිරිසිදු දැක්කොත් අපිට පුළුවන් ඒ අනාත්ම රූපය ගැන ඕගේ ඇති නොකරගෙන ඉන්න. අපිට බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පැනෙන්නේ ඕගේ දුරු කරන්න කියලා නෙමෙයි. හිත පැත්තේ තියෙන සංහාව දුරු කරන්න කියලා නෙමෙයි පෙන්වන්නේ. අපිට අඳුර නැති කරන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පෙන්වන්නේ. ප්‍රතිපදාව පැනෙන්නේ ආලෝකය ඇති කරගන්න කියලා. එතකොට අඳුර නැති වෙයි. අඳුර නැති වෙන්නේ කියලා ප්‍රතිපදාව පැනෙවුවා නම් එහෙම අපි හැමෝම අඳුර තුල ඉඳලා අඳුර නැති කරගන්න උත්සාහවත් වෙනවා. ඒත් අඳුර තුල ඉඳලා අඳුර නැති කරගන්න අපිට කවදාවත් බැහැ. අපිට ආලෝකය උපදවා ගත්තොත් එදාට පුළුවන් අඳුර නැති කරගන්න. ඒ වගේ අපිට හැම වෙලාවකදීම ඕගය කියන එක හරියට අඳුර වගේ. ඒක නිසා ඕගේ නැති කරගන්න කිව්වෙත් නෑ. ඒ වගේම ඔය ඕගේ යෙදිලා තමයි රූපේ තියෙන්නේ. ඒක නිසා ඔය ඕගේ යෙදුණු රූපේ ඕග සහිත වෙලා එකක් අයින් කරගන්න කිව්වෙත් නෑ. අපිට කිව්වා වැරදි දර්ශනයේ තුල අපිට ඔය ඕගය හදලා දීලා තියෙනවා. ඒක නිසා දර්ශනය හරි ගැස්ස ගන්න. ඔය ඕගේට ඔගොල්ලෝ අල්ලගෙන තියෙන්නේ අපි අරගෙන තියෙන්නේ ඕගේට අයිති නැති දෙයක්. ඔය ඕගේ පවත්න්නේ ඕගේට නොසුදුසු භූමියක. ඒක නිසා අපිට කිව්ව රූපයේ පිරිසිඳ දකින්න අන්න එතකොට ඔය ඕගේ සැලසෙන්නේ නැති කියලා. ඒකට අද අපේ ප්‍රතිපදාව රූපයේ පිරිසිඳ දකින්න පැත්ත. එතකොට රූපයේ පිරිසිඳ දකින්නකොට අපිට දකින්න වෙන ඕග නීයයි කියපු ඔය අර්ථය ගැන. ඕග නීය රූපය ඒ විදිහටම අපිට ඕගයට හිත බව ගෙනල්ලා දීලා තියෙනවා නමුත් ඒක ඕගය උනේ නැහැ. ඕගනීය උනේ ඕගය ඕගයේ දෙන මනසකට. එහෙනම් ඕග නොයදෙන මනසකට කවදාවත් ඕගනීය උන රූපේ හසු වෙන්නේ නැහැ. ඕගය කියන එක තියෙන මනසට තමයි රූපය ඕගනීය වෙන්නේ. ඕගය කියන එක නැති මනසට කවදාවත් ඕගනීය වුණ රූපය හසු වෙන්නේ නැහැ. එතකොට එයා අපිට භෞතිකව බලනකොට හිතේ රූපේ පරිහරණය කරන්නේ කොහොමද එහෙනම් කියලා. නමුත් ඕගනීය වුණ රූපය සම්මුතිය එළියේ ඉඳලා බලනකොට නම් අපිටත් තේනවා රහතන් වහන්සේ පින්දපාත යනවා වගේ. රූප බලනවා වගේ. හැබැයි ඇත්තටම රහතන් වහන්සේගේ ඥාන දර්ශනයේ පැත්තෙන් නුවණ පැත්තෙන් අරගෙන බලනකොට ඒ නුවණට කවදාවත් සින්දපාතේ යෑම ඒ නුවණට කිසිම කලක ඇති බවට වස්තුවක් හම්බෙලා නැහැ. ඒ හම්බෙලා නැතිකම නිසාම රහතන් වහන්සේ රූපෙන් නිදිලා කියලා කියනවා. කිසිම රූපයක් පුද්ගල භාව වශයෙන් අසුර කරන්නේ නැහැ. අසුර කරන්නේ නැති නිසා රහතන් වහන්සේ රූපයෙන් නිදුන කියලා කියනවා. එතකොට මෙන්න මේ ටිකට කිව්වා කාම ඕග කියලා කාමයේ පැත්තට ඒ වගේම භවෝග කියලා කිව්වා භවය හදන පැත්තට භවය සකස් කරන පැත්තට භවයේ නැමැති සැලපාර භවය කියලා කිව්වේ හැම වෙලාවකදීම ඇති බව දකින්න අපිට රූපය ඇති බවට හම්බෙන මනසට කිව්ව භවය කියලා ඒ ඇති බවට හම්බෙන මට්ටම නිසා තමයි අපිට නැවත රූපය විඳින්න පුළුවන් මට්ටමකට ප්‍රතිසන්දිය අරගෙන ගිහිල්ලා දෙන්නේ. එතකොට කාම ඕගයෙන් කාමයේම භවය ඇති බවට ගෙනල්ලා දෙනකොට අපිට කොටින්ම තව වචනකින් හඳුන්වන්න පුළුවන් කාම භව ඕගයක් තියෙනවා. කාම භව ඕගයක්. එතකොට ඒ භව ඕගය කියලා කියන්නේ භවපත්‍ය ಜಾති අපිට භවයේ නිසා ಜಾතිය හදලා දෙන ලක්ෂණයක්. ලෝකේ ඇති බවට හම්බෙනවා තියෙන ලෝකෙ විඳින්න පුළුවන් විදිහට මේ මොහොතේ එක්ෂණිකවම අපිට ආශ්‍රව ටික කෙලස් ටික හදලා දෙනවා. එතකොට භවය තමයි හැම වෙලාවකදීම ඇති බවට හම්බෙන ලක්ෂණය. කොහොමද ඇති බවට හම්බෙන ලක්ෂණය අපි ගොඩක් වෙලාවට කතා කරලා තියෙනවා. ඇහැට අනාත්ම වර්ණ සතහනක් ගැටුණාට පස්සේ මේ අනාත්ම වර්ණ සතහන ඇහැට ගැටුණ මොහොතේදී සම්පූර්ණම ඒ ආරම්භය අපි දැනගන්නේ අපේ හිතේ ඇති ධර්මතාව ටික. හිතේ ඇති ධර්මතාව ටිකක් කියලා කිව්වේ මෙතන තියෙනවා ඇත්තටම විපාක සහ නව කර්ම කියලා සකස් වෙන මට්ටම් දෙකක්. විපාකය කියලා කියන්නේ අපිට ඇති වෙන යථාභූත ස්වභාවය නැතිනම් ස්කන්ධ ටික ඇහැට රූපයක් ගැටෙනකොට ඇහැ රූප දෙකට කිව්ව රූපස්කන්ධයේ පැත්තෙන් හදලා දෙන ටික ඊට පස්සේ ඒ ප්‍රත්‍යයෙන් හදපු චක්කු විඥාන, චක්කු සංපස්ස, චක්කු සංපස්සජා වේදනා, චක්කු සංපස්සජා සංඥා, චක්කු සංපස්සජා චේතනා කියන ටික. එතකොට ආපහු මනෝ විඥාන කියන මට්ටම. මේ ටිකට කිව්ව විපාක ටික කියලා. මෙතනින් දන්නේ චක්කු විඥාණයෙන් එයා දන්නවා ඇහැ බිඳුණු බවට දන්නවා. ඊට පස්සේ ඇහැ බිඳුණු බවට ගන්න එයාට ඇහැ බිඳුණු බවටම එයා අරමුණු කරගන්නවා එයාගේ හිතෙන් ඇති ධර්මතා ටික. ඇහැ බිඳුණු බව නිසා හැදුණු වේදනා සංඥා ගති දෙකක් තියෙනවා නම් ඇහැ බිඳුණු භවයේ ලක්ෂණය මනෝ විඥාණයෙන් දැනගන්නවා රූප ඇහැ බිඳුණු ගතිය ඇහැ බිඳුණු බව. එතකොට මනෝ විඥාණයෙන් ඇහැ බිඳුණු බව දැනගත්තට පස්සේ දෙවෙනි පියවර විදිහට ඊළඟ පියවර විදිහට ඔය දැනගත්ත දෙයට හිතනවා. දැන් මනෝවිඤ්ඤාණයෙන් ඇහැ බිඳුණු බව දැනගත්තා. ඇහැ බිඳුණු බව දැනගත්ත මනෝවිඤ්ඤාණයට හිතනකම ඒ මට්ටම තමයි නව කර්ම සකස් වෙන මට්ටම. ඒ මට්ටමේදී හදලා දෙනවා තම තමන් ගොඩනගාගෙන ඉන්න තම තමන්ගේ තියෙන ලෝකෙ ගැන. රැස් කරගෙන තියෙන්නේ මොන විදිහටද ඒ විදිහට පෙන්වනවා. රැස් කරගෙන තියෙන එක වටිනා දෙයක් විදිහට ඒක වටිනාකමක් ඇතුව පෙන්වනවා. රැස් කරගෙන තියෙන ගැටයෙන් සහිත විදිහකට ඒක ගැටෙන දෙයක් ගැටයෙන් සහිත දෙයක් හැටියට පෙන්වනවා. එතකොට ඒ ගැන රැස් කරගෙන තියෙන යම් යම් විදිහකට නම් ඒ රැස් කරගෙන තියෙන විදිහටම පෙන්වනවා. ඒක තමයි නව කර්ම මට්ටමේ තියෙන ලක්ෂණය. එතකොට එයා රැස් කරගෙන තියෙන මට්ටම දැනගන්නකොට කොයි වෙලාවකවත් Tamanට පෙන්වන්නේ නැහැ Taman දැනගත්තේ Taman රැස් කරගත්ත මත්තම හිතේ තියෙන මත්තම කියලා. Tamanට ගෙනල්ලා දෙන්නේ හැම වෙලාවකදීම හිතේ තියෙන මත්තම නෙමෙයි එළියේ තියෙන භෞතික මත්තමයි Taman දැනගත්තේ කියලා. එතකොට එළියේ තියනවා කියලා තියෙන දේ දැනගත්ත කියලා මේ දැනගැනීම හදපු මොහොත වෙනකොටත් අර ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නැද්ද? ඒක හදන්න හේතු වුණ ඇහැ රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. නිරුද්ධ වෙලා කිව්වේ ඉතුරු නැතුවම වියදම් වෙලා වැය වෙන නිසානේ ඒ දැනුම හැදුනේ. ඒ දැනුම හදාගත්තේ. ඒකවල හදාගත්ත මොහොත වෙනකොට අර ඇහැට ආපු ආලෝක තාමත් ඇහැට ඒ විදිහටම තියනවද පතිත වෙලා. නැත්නම් අලුතෙන් එනවද? අලුතෙන්මයි එන්නේ. නමුත් අතනින් අපි දැනගන්නේ කලින් රැස් කරගෙන තිබුණ ධර්මතා ටික අපි හිතෙන් රැස් කරගන්නවා. නැතිනම් අනිත්‍ය සාක්ෂාත් නොකරපු නිසා අපිට ගෙනල්ලා දෙනවා අනිත්‍ය නිට්ටයයි කියන විපල්ලාස සංඥාව. මේ විපල්ලාස සංඥාව නිසා අපිට ගෙනල්ලා දෙනවා භෞතික වස්තුව එළියේ තියනවා කියලා ඇති බවට හැම වෙලාවකදීම ගෙනල්ලා දෙනවා. මෙන්න මේ ඇති බවට ගෙනල්ලා දෙන මේ ලක්ෂණය නිසා එළියේ තියනවා කියලා පෙන්වන මේ ගතිය නිසා මේක විපාකයේ තමයි එළිය ඇති බවට ගෙනත් දෙන මේ ගතියේ ලක්ෂණය ඇති දෙයට විපාකය භවය කියලා කියන ඔය ඇති ගතියට ඒ වගේම ඇති දෙයට විපාකය භවපච්චය ජාතිය භවයේ නිසා හදලා දෙන ජාතිය එතකොට දැන් භවයේ නිසා අපිට හැම මොහොතකම ජාතිය සකස් කරලා තියෙනවා භවය කියලා කිව්ව කාම භවය ඇති බවට හම්බෙන රූපය ඇති බවට හම්බෙන ලක්ෂණයට කිව්ව කාම භවය කියලා. එතකොට මේ භවය කියන එක අපිට ඕගයක්. මේ රූපය ඇති බවට හම්බෙන ගතිය කාම භවය ඒ වගේම තව අපිට අරූප භවය අරූප රූප භූමියට ඇති වෙන භවයක් ඒ වගේම අරූප භවයට ඇති වෙන භවය මේ හැමතැනකම අපිට භවයේ ඕගයක් ලෙස අපි පස්සෙන් පන්නගෙන එනවා. අද අපිට රූපය ගැන සංකල්පනා තියෙනවා. හෙට දවසේදී අපිට රූප භූමිය ගැන සංකල්පනාව වශයෙන් භවය හැදෙනවා. ඊට පස්සේ අපිට තවත් හිත වඩන්න ගත්තොත් අපිට සමතේ තුළ අපි හිත ප්‍රගුණ කරන්න ගත්තොත් අපිට අරූප භවය පිළිබඳව ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. අපි ටිකක් ඒක විග්‍රහ කරගත්තොත් කාමයේ කියලා කියනකොට හැම වෙලාවකදීම එළියේ භෞතිකව හම්බෙන රූපයකට එයා කැමති වෙන ගතිය. හිතේ නැති චෛතසික ටිකකට හිතේ නැති සිතුවිලි ටිකකට කැමති වෙන එක එයා දකින්නේ එළියේ තියෙන රූපෙට කැමති කියලා. ඒකට කිව්වා කාම භවය සකස් කරගත්ත මට්ටම කියලා. ඒ වගේම තමයි රූප භවය සකස් කරගන්නේ. උදාහරණයක් කිව්වොත් ඔබ සිහිපත් කරගත්තොත් මරුණු කෙනෙක්ව මරුණු කෙනාව එළියේ දැන් භෞතිකව ඔබට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආයතන 6න් ආයතන 5න්ම ඒක විඳින්න පුළුවන් කමක් නැත්තේ නෑ මරුණු කෙනාව. නමුත් හිතේ පුද්ගල භාවයේ පුද්ගල සතහන ඇති වෙනවා. දැනට අපිට ඇසුරු වෙන්නේ ඒකත් කාම භව මට්ටමෙන්මයි අතීතයේ හරි එයා එළියේ හිටියා කියන සංකල්පය නිසා ඒක අපි පසකින් තබලා අපි ඒ දේ ගැන මෙනෙහි කරොත් හිතේ පුද්ගලයා සිහිපත් වෙනවා නමුත් සතර මහා ධාතුවෙන් අපිට පුද්ගලයා පේන්නේ නැහැ. නමුත් පුද්ගල බව තම තමන් තුළ පවතිනවා. අන්න ඒ වගේ මට්ටමකින් අපිට හිතන්නකෝ මුළු ස්පර්ශ ආයතන පහම මරුණු බවට හම්බුණා. ඇහැ මරුණු බවට කන මැරුණු බවට, නාසය මැරුණු බවට, දිව මැරුණු බවට, කය මැරුණු බවට හම්බෙනවා මුළු ස්පර්ශ ආයතන පහෙන් ගත්ත ඔක්කොම අත්දැකීම් මැරුණු බවට හම්බුනවා. නමුත් මෙයාට තාම සිහිපත් වෙන ගතිය නැහැ. නැති වෙලා නැහැ. සිහිපත් වෙනවා. අම්මා කියලා සිහිපත් වෙනවා. හැබැයි ඒක භෞතික රූපේ සතර මහා ධාතුවේ දකින්නේ නැහැ. අම්මා කියන පුද්ගල භවය එයාගේ සංකල්පයේ හිතේ තියෙනවා තාම. එතකොට අන්න ඒ වගේ මට්ටමකින් සැප දුක් විඳින්න ගන්න කෙනෙකුට කියනවා එයා කාම භවය ඇති කරගෙන නැහැ නමුත් රූප භවයේ පැත්තෙන් එයා ඇති කරගෙන තියෙනවා. ඒ මට්ටමේ කෙලස් ටික එයාට කියනවා. නැතිනම් ඒ මට්ටමේ ඕගේට එයා හසුරලා ඉන්නවා. කෙනෙක් දකිනවා මෙතන කිසිම වැදගත්කමක් නැහැනේ. තමන්ගේම සංඥාවක් නෙමේ අසුරු වෙන්නේ. නැතිනම් තමන්ගේ විඥාණයම නෙමේ දකින්නේ. මේ විදිහට එයා වඩන්න ගිහිල්ලා එක්කෝ ආකාසානංචායතනෙට හිත තියයි විඥානංචායතනෙට හිත තියයි ආකින්චඤ්ඤායතනෙට හිත තියයි නේල සංඥා නාසඤ්ඤා තලයට හිත තියයි මේ විදිහට එයාට හිත තියලා ඕනනම් රූපේ නැහැ කිසිවක්ම නැහැ කියන ශුන්්‍යතාවයකට හෝ හිත තියලා ඔහුට පුළුවන් අශුන්‍ය බව කිසිම දෙයකින් ශුන්‍යයි කියන තැනකින් කිසිම දෙයක් ඇති ඇත්තේ නැහැ කියන තැනකට හිත තියලා ශුන්‍යතාවය පිළිබඳ ප්‍රකට කරගන්න තැනකට හරි. ඒ වගේම අසඤ්ඤතලයකට හරි හිත තියලා ඔබට පුළුවන් අරූප මට්ටමේ භවයක් සකස් කරගෙන යන්න. දැන් එයාගේ අසමුවට රූප එනකොට එයා අසුරු කරන්නේ අරූප මට්ටමේ භව සංඥාවක්. කෙනෙකුගේ අසමෝත රූපේ එන තැනකදී කෙනෙක් ඇති කරගන්නා රූප රූප භවමත්තමේ සංඥාව. කෙනෙකුගේ අසමෝත රූපේ එනකොට එයා තමන්ගේ මනසෙන් විඳින කාම භවමත්තමේ සංඥාව. එකම පුද්ගලයා තුන්දෙනෙක් පුද්ගලයා තුන්දෙනෙක් ඉස්සරහට එකම රූපේ එනකොට තුන්දෙනෙකුට පුළුවන් ඔය භව තුනම රැස් කරගන්න. ඒක රූප සත්‍යෙන් ආපු නිසා නෙමෙයි. ඒ ඕගයේ තිබුණේ කෙනකෙනාගේ මනසේ. ඒ ඕගේ යොදා ගන්න හැබැයි අර රූප හේතුවක් වුණා එයාට. එතකොට මේ ඕග ටික අනුව අරහෙන් එන ධර්මතාවය අනුව කෙනකෙනා කෙනකෙනාගේ ඕගය අසුරු කළා. ඒක නිසා රූපෙට කිව්වා ඕග නියයි කියලා ඕගය කියලා කිව්වා. ඔන්න ඔය කාමෝග, භවෝග, ඉසුරු ඕග දෙකක් කතා කරන්නේ නැහැ. ditthiyෝගය සහ අවිද්‍යා ඕගය කියන ඔන්න ඔය ඕග ධර්මතා ටික. එතකොට මෙන්න මේ සැඩ පහරවල් ටිකට හසු වෙලා අපිව හැම මොහොතකම සසරටම ඇදලා දානවා සසරටම ගහගෙන යනවා. පරක් පෙරක් නොපෙනෙන සසරටම ගහගෙන ගිහිල්ලා තමයි ඔය ඕගේ යන්තනක නැතර වෙන්නේ. ඒක නිසා ඔය ඕගේ දුරු කරගන්න නම් අපිට ඕගේ සහ ඕගනීය ධර්මයේ ගැන හොඳට පිරිසිදු දකින්න වෙනවා. ඕගනීය රූපයේ පිරිසිදු දැක්කොත් එයාට සතර ඕගේ පවතින තැනක් නැති වෙනවා. මොකද මේ බතනිති දෙක තියෙන එකකට එකක් හේතු වෙලා. එක බතනිතියක් අයින් කරන්න පුළුවන් නම් අනිත් බතනිතියට පැවැත්මක් නැහැ. ඒක නිසා අද ඕගේ නැති කරන්න පුළුවන් නම් ඕගනීය ධර්මයේ පැවැත්මක් නැහැ. ඕගනීය ධර්මයේ පිරිසින් දකින්න පුළුවන් නම් ඕගේ පැවැත්මක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕගය දුරු කරගන්න උනත් එයාට යන්න වෙන්නේ ඕගනීය ධර්මයේ පිරිසින් දකින්න තැනක තමයි. මුලට යන්න වෙනවා ප්‍රශ්නේ ඇති වෙච්චි. හේතුව නැති කරගන්න තැනට. ඒක නිසා අද අපිට යන්න තියෙන විකල්පය ඔබනීය ධර්මයේ පිරිසින් දක්නවා කියන තැනට. නැතිනම් තව පරයයකින් තව විදිහකින් කියනවා නම් සරලවම රූපේ පිරිසින් දක්නවා කියන තැනට. ඉතින් මේ විදිහට අපි ධර්ම කොටසක් කතා කරගෙන එන්නේ අභිධර්මයේ රූපකාණ්ඩය ආශ්‍රය කරගෙන අපිට මේ ධර්ම කොටස ටික සාකච්ඡා කරනකොට අපිට පේන්න ඕනේ තව කරුණු ටිකක් නෙමෙයි තවත් පෙළක් ඉගෙන ගැනීමක් නෙමෙයි තව අධ්‍යයනයක් කරපු ධර්මයේ ගන්න තව මිනිස්සෙක් ලෝකෙට බිහිවීම වෙනවට අපිට පේන්න ඕනේ අපිට අපේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව මේ ධර්මය තුල මම කොහොමද ඕගෙට හසු නොවි ඉන්නේ කියන මේ දර්ශනය තම තමන් තම තමන් තුල ප්‍රත්‍යක්ෂ වෙලා පේනවා. අන්න ඒ සඳහා මේ ධර්මය උපයෝගී කරගන්න අන්න ඒ සඳහා මේ ධර්මය හැමදිනාටම හේතුපනිෂේ වේවා කියන ප්‍රාර්ථනාව කරනවා. අද දවසේදී මේ විදිහට සිද්ධ කරගත්ත මේ සීල කුසලය අපි මේ මොහොතේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් ලෝකයා සම්බුද්ධ ශාසනයත් පින තුනක් ආරක්ෂා කරන ඒ සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් ප්‍රාර්ථනා නිබෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා සිනම් හොදන් කරන්නේ. ඒ වගේම අපි හැම දිනකටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල අන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සීල කුසලය අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියන මේ ප්‍රාර්ථනාවත් කරනවා. හොඳයි ඒ වගේම අද දවසේදී මේ වටිනා ධර්ම දේශනාවේ සදායකත්වයේ දරනවා එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි ඩොන් ධර්මපාල රත්නායක මහතා සහ දුපති රත්නායක මහත්මිය සහ පුතුන් දෙදෙනා විසින් හැම දිනම බලාපොරොත්තු වෙනවා තමන් නමින්නේ පරිලෝකීය ඒ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ සියලුම ඥාතීන්ටත් අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරනවා ඒ ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අත මිදෙත්වා සැපක සිටිනන් මේ සැපතවත් වඩා වර්ධනය කරගනිත්වා ඒ ඥාතීන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඒ සීල් දෙනාට ඒ දරුවන් ඇතුළු පවුලේ සීල් දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නට පස්සේ එංගලන්ත ලන්ඩන් ප්‍රදේශයේ දොන් ධර්මපාල රත්නායක මහත්මයාටත් ඒ වගේම දූපති රත්නායක මහත්මියටත් ඒ පුතුන් දෙදෙනාටත් නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කායික මානසික සුවතාවයේ සැලසේ හැම දිනාගෙම ධාර්මික සංකල්පනාවන් දිනුවටපත් වේවා ඒ සෑම දිනාටම ගොහර කටක බහං කර දුක්සහිත සසරෙන් එතරව ලබන අමා මහ නිවන සැනසෙන්නම මේ කුසලය හේතු කාරණතාවක් වෙත්වා කියලා සාදු කියලා සින් අනුමෝදන් වෙන්න. ඒ වගේම ඒ අපවත් වේදලා අපි ගෞරවණීය ධර්මාගම කුසල ධම්ම නායක මහින්පාණන් වහන්සේටත් මේ සියලු කුසල ශක්තිය අනුමෝදන් කරන ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේට ඒ උතුම් බුද්ධත්වයෙන් මා මානවයෙන් සැනසී සෑම සිල් දනාම මේ සසර දුකින් එතර කරන්න මේ සීල කුසල ශක්තිය හේතු පාරමිතාවක්ම වේවා කියන ඒ කල්යාණ මිත්‍ර ප්‍රාර්ථනාව සිද්ධ කරනවා ඒ ගෞරවනීය නායක මහින්දානන් වහන්සේට අමා මහ නිවනින් සැනසෙන්නම මේ කුසලයක් හේතු පාරමිතාවක් වේවා උපනිශ්‍රේම වේවා කියලා කවුරු සාදු කියන්න. දැන් හැමදෙනාටම තිරුවන් සරණයි.